නමස්කාර වේවා පුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යාමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යාමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යාමි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 බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේගේ ජීවිතය තුළ දේශනා කරන දේශනා සමූහයට අදාළ විශේෂිතම දේශනා කීපයයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල ඒ කියන්නේ චූලනිකාලෝක ධාතුව ද්විසහස්‍රී ලෝක ධාතුව, ත්‍රිසහස්‍රී ලෝක ධාතුව කියන මේ කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට ආරාධනා කරලා ඒ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවමින් කරන දේශනා කීපයයි තියෙන්නේ. ඒකෙන් එකක් තමයි රතන සූත්‍රය. ඊළඟට ওই දජග්ග සූත්‍රය. ආටානාටි සූත්‍රය. බොජ්ජංග පිරිත මේ වගේ දේශනා කීපයක් තියෙනවා. ඒ දේශනාවල බලය ආඥාව කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේ පිහිටවලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ එවැනිම ආශ්චර්යවත් දේශනාවක්. මේ දේශනාව ඔබ හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් වෙන ඔබ අහලා පුරුදු නමෙන් අහලා තියෙන දේශනාවක්. ඒ තමයි ආඨානාටි සූත්‍රය. යක්කු පන්නන්නේ ආඨානාටි සූත්‍රය. ඉතින් අපි බලමු ආඨානාටි කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් බලන්න මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි මිනිස්සු උපදින්නේ. තිරිසන් ලෝකේ උපදිනවා. නිරේ උපදිනවා. ප්‍රේත ලෝකවල උපදිනවා. දිව්‍ය ලෝකවල උපදිනවා, බ්‍රහ්ම ලෝකවල උපදිනවා, කර්මාන් රූපව කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ උපත කරා යනවා. මේ අතරතුර අමනුෂ්‍ය ලෝකවල උපදින සත්‍යයන්ගෙන් මිනිස්සුන්ට හිංසා පීඩාවල් සිද්ධ වෙනවා. වර්තමානයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අංගුත්තර නිකායේ තියෙන මහා සාල කියලා දේශනාවක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ වර්ත අනාගතේ කියන්නේ දැන් මේ වෙනකොට මිනිස්යන් මරණයට පත් වෙන අයගෙන් වැඩිම පිරිසක් මරණයට පත් වෙනවා යුද්ධ නිසා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරා. ඊළඟට දෙවණියට වැඩිම පිරිසක් මරණයට පත් වෙනවා අනාගතේ ස්වාභාවික විපත් නිසා. ඒකත් දැන් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අනාගතයේ මිනිස්යන්ගේ මරණ වලින් තුන්වෙනියට බලපාන ප්‍රශ්නේ තමයි අමනුෂ්‍ය විපත්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අනාගතේ මේ මිනිස්යන් අධර්ම රාගයෙන් යුක්ත වෙනකොට විෂම ලෝභයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනකොට සැඩ යක්ෂයන් භයානක අමනුෂ්‍ය වර්ග මිනිස්සු අතර අරක් ගන්නවා. මිනිසුන් දුස්සීල වෙනකොට අමනුෂ්‍ය මිනිස්සු අතරට එනවා. ගංවල අරක් ගන්නවා නගරවල නොයෙක් තැන්වල අරක්ගෙන ඒ අමනුෂ්‍ය ග්‍රහණයට මිනිසුන් හසු වෙනවා. ඒ අමනුෂ්‍යයන්ගේ වූදුරු නිසා දහස් ගණන් මිනිස්සු මරණයටපත් වෙනවා. මේක බුද්ධ දේශනාවේ තියෙනවා. ඉතින් මේ විදිහට අමනුෂ්‍යයන්ගේ විපත් කරදර බාධා සිද්ධ වෙද්දී ආර්ය ශ්‍රාවකයන්ට මේ අමනුෂ්‍යයන්ගෙන් පිහිටක් රැකවරණයක් හදාගන්න හැටි සක්‍ර දෙව් සක්‍ර දෙවියන්ගේ ආඥාව පිට මේ ලෝකේ දිසා හතර පාලනය කරන දෙවුරු හතර දෙනෙක් ඉන්නවා. ඒ තමයි විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් තුදරාෂ්ට කියන සතරවරම් දෙවි මහරජවරු. ඒකෙදී වෛශ්‍රවන කියන දෙවියන් තමයි යක්ෂයන්ට අධිපති හැටියට යක්ෂයන්ව පාලනය කරන්නේ වෛශ්‍රවන දෙවියන්. වෙසමුණි දෙවියන් කියනවා. වෛශ්‍රවන් දෙවියන්ගේ අධිපති භාවයේ තියෙන්නේ උතුරු දිසාව තුළ. මේ ලෝකයේ උතුරු දිසාව තුළ සම්පූර්ණයෙන් පාලනය නතු කරගෙන ඒ දෙවියන්ගේ දේවානුභාවයෙන් පාලනය කරන්නේ වෛශ්‍රවන් දෙවියෝ. සියලුම යක්ෂයන් වෛශ්‍රවන් දෙවියන්ගේ පාලනයට යටත් වෙලා ඉන්නේ. ඊළඟට විරූපක්ක කියන දෙවියෝ නාගයන්ට අධිපති විදිහට බටහිර දිසාව පාලනය කරනවා. බටහිර දිසාවේ සම්පූර්ණයෙන්ම දේවානුභාවය විහිදවාගෙන පාලනය නතු කරගෙන ඉන්නේ විරූපක්ක කියන සතරවරම් දෙවියන්ගෙන් ඒ දෙවි කෙනෙක්. එයා තමයි නාගයන්ව පාලනය කරන්නේ. නාග ලෝකේ නාගයන්ට මේ නාග කොටස් වලට අධිපති හැටියට පාලකයා. ඊළඟට දකුණු දිසාව පාලනය කරන්නේ විරූල්හ කියන සතරාරන් දෙවියෝ. දකුණු දිසාවේ තමයි කුම්භාණ්ඩ කියන අමනුෂ්‍ය කොටස වාසය කරන්නේ. මේ දකුණු දිසාවේ ඉන්න කුම්භාණ්ඩයන්ට අධිපති කුම්භාණ්ඩයන්ව පාලනය කරන්නේ විරූල්හ කියන සතරාරන් දෙවියෝ. ඊළඟට නැගෙනහිර දිසාවේ ඉන්නේ ගාන්ධර්ව කියන අමනුෂ්‍ය කොටස ඒ අයව පාලනය කරන්නේ ත්‍රිදරාෂ්ට්‍ර කියන සතරවරම් දෙවියෝ. එතකොට විරූඩ, විරූපක්ෂ, වෛශ්‍රවණ, ත්‍රිදරාෂ්ට්‍ර කියන මේ සතරවරම් දෙවිවරු උතුරු දිසාවත් බටහිර දිසාව දකුණ නැගෙනහිර කියන මේ සිව් මහ දිසාවන් වල තමන්ගේ බලය විහිදුවාගෙන මේ අමනුෂ්‍ය කොටස් පාලනය කරනවා. දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකේ අපිට පුළුවන් අපිට ඕනෑ දේවල් කරන්න. අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ දැන් රටක නීති රීති සමූහයක් තියෙනවා. සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මෝල යන්න බෑ. ඒ නීති වලින් යාව කොටු වෙනවා. Tamanට ඕන විදිහට ඉන්න බෑ. ගමක පාලකයෙක් ඉන්න. ඉස්කෝලේක පුළුවන් ඕන විදිහට දඟලන්න. බෑ ඉස්කෝලේ නීති රීති තියෙනවා විදුහල්පති කෙනෙක් ඉන්නවා ගුරුවරු ඉන්නවා ඒ ඉස්කෝලේකට අදාළ නීති රීති සමූහයක් තියෙනවා ඒ වගේ තමයි රටකට නීති තියෙනවා ප්‍රදේශයකට නීති තියෙනවා පොලිසියක් ඉන්න. ඒ වගේ මේ manuss ලෝකෙත් තියෙන. දෙවියන් අතරත් තියෙනවා. දෙවියන් අතරත් ඒ ඒ දෙවිවරුන්ට අධිග්‍රෝහිත දේවතාවරු ඉන්නවා. දැන් දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියෝ තමයි ඒවා පාලනය කරන්නේ. බ්‍රහ්ම ලෝක පාලනය කරන මහා බ්‍රහ්මයා. ඒවට අධිපති. ඊළඟට ඒ ඒ වගේ දැන් බලන්න අමනුෂ්‍යයන්ට උනත් යක්ෂයන්ට උනත් ඕන ඕන විදියට සෙල්ලම් දාගෙන ඉන්න බෑ. ඒ අය පාලනය කරන්න යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ කියන දෙවියෝ තමයි ඒ අයගේ පාලකයා. ඊළඟට නාගයන්ට නාග ලෝක ඒ නාග කියන්නේ දැන් අපි ගත්තොත් අමනුෂ්‍ය කොටසක්. දැන් බලන්න සතර අපාය ගැන කියද්දි නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර අපාය. එතන අසුර කියන්නේ මේ මහා සාගරයේ ආශ්‍රය කරගෙන ඉන්න මේ දුක් සහිත සත්ව කොටසක්. දැන් බලන්න ඔබ අහලා ඇති පහාරාද සූත්‍රය. මේ පහාරාද සූත්‍රයේදී පහාරාද කියන දිව්‍ය ලෝකයේ ඉන්න අසුරේන්ද්‍රේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වදාළ මේ ඒ දිව්‍ය අසුරය මහා සාගරයට ආස කරනවා. සාගරයේ විශාල අద్භූත ශරීර තියෙන අමනුෂ්‍යයෝ ඉන්න නිසා. ඒ අමනුෂ්‍යයෝ තමයි කියව මේ මහා සාගරයේ ඉන්නවා කියව තිමි, තිමංගල, තිමිපිඬර, නාග අන්න නාග අසුර ගහාන්දරව කියලා යොදුන් 100 200 300 400 විශාල ශරීර තියෙන අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා. එතකොට එවැනි භයානක විශාල ශරීර තියෙන අමනුෂ්‍ය කොටස් ඉන්නේ. එතකොට එවැනි ඒ නාග කියන කොටසට පාලනය කරන්නේ බටහිර දිසාවේ විරූපක්. කුම්භාණ්ඩයන්ව පාලනය කරන්නේ විරූල්හ ගහාන්දරව කියන කොටස පාලනය කරන රුද්‍රාෂ්ට. ඉතින් දවසක් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එදා උන්වහන්සේ වැඩ සිටි රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටිද්දී රාත්‍රී පළවෙනි යාමේ මුළු මහත් ප්‍රදේශේම ආලෝකමත් කරගෙන සතරවරම් දෙවිවරු පැමිණියා. ඒ දෙවිවරුන් එක්ක මේ කණ්ඩායමනුත් ආවා. වෛශ්‍රවණ දෙවියන් පිටිපස්සෙන් ආව යක්ෂ සේනාව. ඒ වගේම විරූපක්ක දෙවියන් පිටිපස්සෙන් නාග සේනාව ආවා. විරූල දෙවියන් පිටිපස්සෙන් කුම්බාණ්ඩ සේනාව ආවා. රුද්‍රාෂ්ට්‍ර දෙවියන් පිටිපස්සෙන් ගහන්දරව කියන සේනාව ආවා. සතරවරම් දෙවිවරු ආවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඒ ප්‍රදේශවල තම තමන් පාලනය කරන මේ සිව් දිසාවල් වල රැකවල් පිහිටවල ඒව ආරක්ෂා දාලා ඒව ආරක්ෂා කරලා තමයි කණ්ඩායමක් අරගෙන බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ආවේ. ඇවිදින් ඔන්න බලන්න ඒ අයගේ ස්වභාවය. සමහර යක්ෂයෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහෝම ගෞරව සත්කාරයෙන් වන්දනා කරලා පස්සෙන් පස්සට ගිහිල්ලා පැත්තකින් වාඩි වුණා. සමහර යක්කෝ හිටියා අමනුෂ්‍ය කොටස් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉතින් විස්තර ආගිය තොරතුරු කතා කරා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කොහොමද ඉතින් සැපසනීපෙහෙම මම මේ අසවලා රීමේ කියලා ආගිය තොරතුරු කතා කරලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. තවත් යක්කු හිටියත් සමහරු ඇවිල්ලා නිකන් තමන්ගේ විස්තර විතරක් කිව්ව වන්දනා කරේ නැහැ මම අසවලා කියලා නංගන් කියලා මම අසවලා කියලා තමන්ගේ නංගොත් කියලා පැත්තකින් වාඩි වුණා. තවත් යක්කු හිටියා. කිසිම ගරුසරුවක් නැතුව හිමීම් ඇවිල්ලා පිටිපස්සෙන් වාඩි වුණා. දැන් මේ වගේ අය නැද්ද manuss ලෝකේ අපි අතර? ඉන්නවා. දැන් මේ වැඩසටහන් වල නැද්ද? ඉන්නවා වැඩසටහනක වුණත් දැන් ඔය අපි ආපුවම බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ඇවිල්ලා කොහොමද ස්වාමින් වහන්සේ කියලා විස්තර කතා කරලා බොහොම ගෞරවයෙන් ඇවිල්ලා වන්දනා කරලා වාඩි වෙන අය ඉන්නවා. ඒ වගේම තව සමහරු ඉන්නවා ඈතින් ඇවිල්ලා වන්දනා කරලා ඈත ඉඳන් හිමීම ඉඳගෙන වාඩි වෙන අයත් තියෙනවා. තවත් අය ඉන්නවා හිමීම ඇවිල්ලා අයිනක ඉඳගෙන අහගෙන ඉඳලා යන අයත් ඉන්නවා. තවත් අය ඉන්නවා බැන බැන ඇවිල්ලා පැත්තක ඉඳගෙන අහලා ඔත්තු ගන්න එන අයත් ඉන්නවා. එතකොට මේ කොටස් ටික නැද්ද? ඒ කොටස් ඒ අතරත් ඉන්නවා. එතකොට දැන් මේ ආපු යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව කියන මේ පිරිස අතර හිටපු යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ කියන දෙවියෝ ඉදිරියට ආවා. ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච මහා තේජස් ඇති යක්ෂයෝ ඉන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහැදුණු බුදුරජාණන් වහන්සේට ද්වේෂ කරන මහා තේජස් ඇති යක්ෂයොත් ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච මධ්‍යම අනුභව ඇති යක්ෂයොත් ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අපහැදිච්ච මධ්‍යම අනුභව ඇති යක්ෂයොත් ඉන්නවා. ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිරී පැහැදිච්ච නීච යක්කුත් ඉන්නවා. අපැහැදිච්ච නීච යක්කුත් ඉන්නවා. එතකොට ආනුභාව මධ්‍යමානුභාව නීච කියන මේ යක්ෂ කොටස් තුනම ගත්තොත් ඒ යක්කු අතර පැහැදිච්ච අයත් ඉන්නවා බුදුරජාණන් වහන්සේ කිරි අපැහැදිච්ච අයත් ඉන්නවා ඉතින් ඒ අතර බුදුරජා මේ දැන් කවුද මේ කියන්නේ වෛශ්‍රවණ දෙවියෝ කියන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්නවා වගේම තවත් බොහෝ යක්ෂ පිරිසක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහැදීමෙන් ඉන්නවා. මොකද්ද අපහැදෙන්න හේතුව? මොකද්ද හේතුව? ඔන්න මේකේ විස්තර කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යක්ෂයෝ කියන්නේ ප්‍රාණඝාතයේ යෙදෙන අය. යක්ෂයෝ කියන්නේ හොරකම් කරන අය. යක්ෂයෝ කියන්නේ යක්කු යක්කු අතර වැරදි කාම සේවනයේ දෙන අය. තමයි මනුස්ස ලෝකෙත් ඒවා කරලා ඒ අතරට ගිය අය. එහෙත් ඒවම තමයි. යක්ෂයෝ කියන්නේ බොරු කියන අය. උන්ට යක්කුන්ගෙන් වැඩ ගන්න ගියාම යක්කු කියන්නේ බොරු කියන අය. රවට්ටන බොරු කියනවා. යක්ෂයෝ කියන්නේ රහමෙර පාඩේ කරන අය. පේන්නේ නැද්ද වැහුණාට පස්සේ දීපම් මට බොන්න කියනවා. අහන්න බලන්න යක්කු කියන්නේ එතකොට රාමේර පානය කරන අය. එවැනි දුස්සීල යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බඳිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා කියනකොට අර ප්‍රාණඝාතයේ දෙන යක්කුන්ට ඩෝම් යනවා. ආන්න තරහ යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොරකම් කරන්න එපා සොරකමෙන් වළකින්න කියපම හොරකම් කරන යක්කුන්ට අන්න තරහ යනවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාම සේවනයෙන් වළකින්න කියලා දේශනා කරනකොට අන්න වැරදි කාම සේවනයේ දෙන්න යක්කුන්ට අන්න තරහ යනවා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාම බොරු කියන්න එපා ඒකෙන් වලකින්න කියපුවාම බොරු කියන යක්කුන්ට තරහ යනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මත්පැන් මඩ්‍රව්‍ය වලින් වලකින්න කියලා. එතකොට ඒවැ යෙදෙන යක්කුන්ට තරහ යනවා. අන්න යක්කු අයිර බඳින්න හේතුව. බුදුරජාණන් වහන්සේ පන්සිල් රකින්න කියනවා යක්කු දුස්සීලා යක්කුන්ට මේක ඇහෙනකොට තරහ ඒ තරහ නිසා මොකද කරන්නේ? වෛශ්‍රවණ කියන දෙවියන් විස්තර කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කෙරෙහිත් මේ ධර්මයේ කෙරෙහිත් වෛර බැඳගෙන ඉන්න මේ අමනුෂ්‍යයන් යක්ෂයන් සමහර වෙලාවට මේ ධර්මයේ හැසිරෙන සීලාදී ගුණ ධර්ම වඩන බණ භාවනා කරන ශ්‍රාවකයන්ට හිංසා කරන්න පෙළඹෙන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේක භික්ෂූන් වහන්සේලා ගැන විතරක් කියපු එකක් නෙවෙයි. මේකේ තියෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙවැනි දරුණු යක්ෂයෙක්ගෙන් හෝ මධ්‍යමානුභාව යක්ෂයෙක්ගෙන් හෝ නීච යක්ෂයෙක්ගෙන් හෝ යම් කිසි භික්ෂුවකට යම් කිසි භික්ෂුණියකට උපාසකයෙකුට උපාසිකාවට ඒතර ගිහි අයට නැද්ද? ගිහි අයටත් බලපානවා. එතකොට උපාසකයෙකුට උපාසිකාවකට මේ යක්ෂයෙක්ගෙන් යම් කරදරයක් තියෙනවා මේ යක්ෂු හිංසා කරන්න පෙළඹෙනවා ඒ අයගේ ආරක්ෂාව පිණිස මේ ආටානාටිය නම් වූ දේශනේ මම පවසනවා කියලා කියනවා. කවුද කියන්නේ මේ? වෛශ්‍රවණ කියන යක්ෂයන්ට අධිපති දෙවියෝ. බුදුරජාණන් වහන්සේක අහගෙන ඉඳලා ඉවසා වදාරා. උන්වහන්සේ ඉවසලා බොහොම ඉවසීමෙන් ඒ දේශනාව කරගෙන යන අවසර දුන්නා. එතකොට දැන් මේ දේශනාව මුලින්ම කිරුවේ කවුද? වෛශ්‍රවණ දෙවියෝ බුදුරජාණන් වහන්සේක අනුමත කරලා දෙවනි වතාවේ බුදුරජාණන් වහන්සේ දේශනාව භික්ෂුන් වහන්සේලාට වදාළා. වෛශ්‍රවණ දෙවියෝට අවසරය ලැබුණට පස්සේ වෛශ්‍රවණ දෙවියෝ ඉස්සරලාම කරේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන දොහොත් මුතුන් ඇඳලා වන්දනා කරගෙන කියන්න පටන් ගත්තා. අනිත් සියලුම සේනාවත් එක්ක විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතු. දහම් ඇස් ඇති විපස්සි බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සිකිස්සපි නමත්තු සබ්බ භූතානුකම්පිනෝ සියලුම සත්‍යයන් කෙරෙහි කරුණාව ඇති සිකී බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වෙස්ස බුස්ස නමත් වූ නහාත කස්ස තපස්සිනෝ. වීරි ඇති වෙර වීරි ඇති වෙස්ස වූ බුදුරජාණන් වහන්සේ මාරසේනා බිඳලපු වෙර වීරි ඇති වෙස්ස වූ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නමත්තු කකු සන්දස්ස මාරසේනා පමද්දිනෝ දසමාර සේනා බිඳහල කකුසඳ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. කෝණාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස උසීමතෝ මේ බඹසර නිම කර නිවන් මඟ සම්පූර්ණ කර කෝණාගමන බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. කස්ස පස්ස නමත් වූ විප්පමුත්තස්ස සබ්බදී සියලූම කෙලෙසුන්ගේ මිදී ගිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා අංගී රසස්ස නමත් වූ සාක්‍ය පුත්තස්ස සිරීමතෝ යෝයි මං ධම්ම මදේසේසී සබ්බ දුක්ඛා පනෝදනං අංගී රස වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ සියලුම දුකෙන් මේ ලෝක සත්‍යයන්ව එතර කරවනවා. යේචාපි නිබ්බුතා ලෝකේ යථාභූතං විපස්සිසුන් තේජනා අපිසුනා මහන්තා වීත සාරදා මේ අවීතරාග වූ මේ නිවන් මඟ දේශනා කරන ගෞතම නම් වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා සත්බුදුරජාණන් වහන්සේලාටම වන්දනා කරා. එතකොට විපස්සී සිකී වෙස්සබෝ කකුසත කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සත්බුදුරජාණන් වහන්සේලාටම වන්දනා කරා. කවුද මේ වන්දනාව කරේ? වෛශ්‍රවණ කියන දෙවි රාජු. වන්දනා කරලා ඊට පස්සේ ගාථා රැසකින් ඒ ඒ දෙවිවරුන්ගේ ආනුභාවය කියලා ඒ දෙවිවරුත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන බව කියා හිටියා. මම මේ ගාථා නැතුව ඔබට තේරුම කියන්නම්. ඉස්සරලාම කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒක කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ නැගෙනහිර ප්‍රදේශයේ අධිපති භාවයේ දරන්නේ ගාන්ධර්වයන්ට අධිපති ත්‍රුදරාෂ්ට කියන දෙවියන්. එතකොට මේ දෙවියෝ ඇවිල්ලා දින්නේ නැද්ද? එතකොට එතන ඇවිල්ලා ඉන්නේ. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නැගෙනහිර ප්‍රදේශයේ අධිපති භාවයේ දරන්නේ ත්‍රුදරාෂ්ට කියන දෙවියන්. ඒ දෙවියන් ගාන්ධර්වයන්ට අධිපති හැටියට ගාන්ධර්ව කියන මේ අමනුෂ්‍ය කොටස පාලනය කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රුදරාෂ්ට දෙවියන්ට එකම නම් ඇති මහා බල සම්පන්න පුතුන් 91ක් ඉන්නවා. ඒ සියලු දෙනාටම හඳුන්වන්නේ ඉන්ද්‍ර කියන නමෙන්. ඒ පුතුන් ඔක්කොටෝම කියන්නේ ඉන්ද්‍ර කියලා තමයි ඒ ඒ ඔක්කොම දිව්‍ය පුත්තු. ඒ 91 දෙනාමත් ඒ වගේම ටුඩරාෂ්ට්‍ර කියන දෙවියොත් ඒ සියලු දෙනාම ගෞතම නම් වූ මහා කරුණික බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා. ඒ සියලු දෙවිවරුත් ඒ රුද්‍රාෂ්ට කියන දෙවියන්ගේ මහා බල සම්පන්න පුතුණුත් ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේව සරණ ගිය බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගරු සත්කාර කරන පිරිසක් කියලා ඔන්න එතකොට නැගෙනහිර දිශාව පාලනය කරන සියලු දෙනාම ඒ අමනුෂ්‍යයන්ට අධිපති භාවයේ දරණ ඒ නායක කාරකාදීන් ඔක්කොම කාව සරණ ගිහිලාද ඉන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගෞරව සත්කාර කරන දිව්‍ය පිරිසක් ඉන්නේ ඒ අයගේ පාලනයේ ඉන්න අර පහත් පෙළේ අය අමනුෂ්‍ය කොටස් වලින් නම් සමහරු පැහැදිලා සමහරු වෛර කරනයි ඉන්නේ. නමුත් දෙවිවරුයි ඒ දෙවිවරුන්ගේ පුත්තුයි ඔක්කොම තුනුරුවන්ට වන්දනා කරන බුදුරජාන් වහන්සේට වන්දනා කරන පිරිසක්. ඊළඟ ගාථා ටිකෙන් කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දකුණු දිසාව පාලනය කරන්නේ විරූල්හ කියන දෙවියන්. දකුණු දිසාවේ තමයි කුම්බාණ්ඩ සේනාව වාසය කරන්නේ. කුම්භාණ්ඩ කියන්නේ අමනුෂ්‍ය කොටසක්. ඒ කුම්භාණ්ඩ සේනාව දකුණු දිශාවේ තමයි වාසය කරන්නේ. ඒ අයව පාලනය කරන්නේ විරුල්හ කියන දෙවියන්. ඒ විරුල්හ දෙවියන්ටත් මහා බල සම්පන්න එකම නම් ඇති පුත්තු 91 දිනක් ඉන්නවා. දිව්‍ය පුත්තු 91ක් ඉන්නවා. ඒ අයට හඳුන්වන්නේ ඉන්ද්‍ර කියන නමෙන්මයි හඳුන්වන්නේ. එතකොට ඉන්ද්‍ර කියලා තමයි ඒ විරූල්හ රජතුමාගේ ඒ දිව්‍ය පුත්තුන්ට කියන්නේත් විරූල්හ කියලා. ඒ ඔක්කොම 91ක් ඉන්නවා. වෛශ්‍රවන් දෙවියෝ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දකුණු දිසාවේ අධිපති භාවයේ දරන දකුණු දිසාවේ ඉන්න සියලුම කුම්බාණ්ඩ නැමැති අමනුෂ්‍ය සේනාව පාලනය කරන මේ විරූල්හ රජතුමත් ඒ දෙවියන්ගේ පුත්තුත් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ සියලුම දෙවිවරුත් ඒ පුත්තුත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා කියලා කිව්වා. ඒ කියද්දි ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ඒ වගේම කියා හිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බටහිර දිශාව පාලනය කරන්නේ නාගයන්ට අධිපති විරූපක්ක කියන දෙවියන්. ඒකට බටහිර දිශාවේ තමයි නාග නැමැති අමනුෂ්‍ය කොටස වාසය කරන්නේ. ඒ බටහිර දිසාවේ යම්තාක් අමනුෂ්‍ය කොටස් වාසය කරනවා නම් ඒ අමනුෂ්‍යයන් සියලු දෙනාම කාගේ පාලනයටද නතු වෙන්නේ? විරූපක්ක කියන සතරවරම් දෙවියන්ගේ ඒ දෙවියන්ගේ පාලනයට නතු වෙලා ඉන්නේ. ඉතින් වෛශ්‍රවන් දෙවියෝ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විරූපක්ක කියන දෙවියොත් ඒ දෙවියන්ට ඉන්නවා කියනවා මේ අමනුෂ්‍යයන්ව පාලනය කරන්න පුළුවන් මහා බලසම්පන්න දිව්‍ය පුත්තු 91ක් අර වගේම. ඒ අයටත් කියන්නේ ඉන්ද්‍ර කියලමයි. එතකොට බටහිර දිසාව පාලනය කරන විරූපක්ඛ රජතුමාට ඉන්න මහා බල සම්පන්න පුත්තු 91 දෙනාත් කලින් දෙවිවරුන්ගේ වගේම ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර කරනවා කියන්නේ. ඊළඟට කියා හිටිය ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ උතුරු දිසාව පාලනය කරන්නේ මම. කවුද? වෛශ්‍රවණ දිව්‍ය රාජයා. උතුරු දිසාවේ තමයි කිව්ව මහා බල සම්පන්න යක්ෂයොත් මධ්‍යම අනුභව සම්පන්න යක්ෂයොත් නීච යක්ෂයොත් කියන මේ යක්ෂ සේනා ඔක්කොම වාසය කරන්නේ උතුරු දිසාවේ. ඒ උතුරු දිසාවේ ඉන්න සියලුම යක්ෂයන් වෛශ්‍රවණ කියන මගේ අනසකට යටත් වෙලා ඉන්නේ. ඒ වගේම ඒ වෛශ්‍රවණ දෙවියන්ට ඒ වගේ යක්ෂයන් පාලනය කරන්න පුළුවන් මහා ආනුභාව සම්පන්න මහා තේජස් තියෙන පුත්තු 91 දෙනෙක් ලැබිලා ඉන්නවා. ඒ අයත් මෙයාගේ ඒ නීති රීති වලට අනුව ඒ කියන විදිහට ඒ යක්ෂ සීනා පාලනය කරනවා. ඒ පුත්තුන් වඳුන්වන්නේ ඉන්ද්‍ර කියන නමෙන්මයි. කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මමත් මගේ ඉන්ද්‍ර නම් වූ ඒ පුත්තු 91 දෙනා මේ උතුරු දිශාවේ වාසය කරන මේ සියලුම දෙවිවරුත් ඒ දිව්‍ය පුත්තුත් ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ නිරන්තරයෙන් සිහි කරමින් වන්දනා කරනවා බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා වන්දනා කරා එතකොට බලන්න දෙවිවරු අතර දැන් මේ යක්ෂයෝ කුම්බාණ්ඩයෝ නාගයෝ ඊළඟට එතන ඉන්න ගහාන්දරයෝ කියන මේ අමනුෂ්‍ය කොටස් ඔක්කොම පාලනය වෙන්නේ කවුරු යටතේද එතකොට සතරවරම් දෙවි මහරජවරුන් යටතේ එතකොට ඒ දෙවිවරු තමයි උතුරු දිසාව නැගෙනහිර දිසාව බටහිර දකුණ කියන මේ සිව් මහා දිසාවල් පාලනය කරන්නේ එතකොට අර නීච යක්ෂ කොටස් බල සම්පන්න යක්කුයි මධ්‍යමානුභාව යක්කුයි බුදුරජාණන් වහන්සේ කිරී සමහරු පැහැදිලා ඉන්නවා සමහරු අපැහැදිලා ඉන්නවා. එයි අපහදින්න හේතුව බුදුරජාණන් වහන්සේ සීල් රකින්න කියන ඕ ප්‍රශ්නේ. වෙන එකක් නෙමෙයි සීල් රකින්න කියනකොට තරහ යනවා. මේ මනුස්ස ලෝකෙට නැද්ද එහෙම යක්කු? ඉන්නවා සීලේ ගැන කියනකොට තරහ යන යක්කු ඉන්නවා. බණ භාවනා ගැන කියනකොට තරහ යන ඒ යක්කු ඒගෙන යන අය ඉන්න බාගෙට යක්කු වෙලා ඉන්නේ. එහෙමයි ඉන්නවා. ආන් එහෙමයි ඉන්න. එතකොට ඒ වගේම තමයි එතනට ගියාට පස්සේ තවත් තව බලවත් ඊට පස්සේ. නමුත් ඒ යක්ෂ සේනාවල් එහෙම වුණාට ඒ යක්කුම පාලනය කරන දෙවිවරුත් ඒ අයගේ මහා බල සම්පන්න පුත්තුත් ඒ සිව් මහා දිසාවල් වලම ඉන්න සියලු දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා බුදුරජාණන් වහන්සේට ගරු කරනවා මේ විදිහට කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වදාළ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක තමයි කිව්වා ආඨානාටි නම් වූ දේශනේ යම් කිසි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් මේක හොදට මතක තියාගන්න ඕන කිව්වා. ධර්මයේ හැසිරෙන කෙනෙක් මේක මතක තියාගෙන අර්ථ වශයෙන් මතක තියාගෙන Tamanට මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් බාධාවක් ආවහම මේක සිහි කරන්න ඕන කියලා. ඒ කියන්නේ දැන් අපි ගමු යම්කිසි බණ භාවනා කරන ධර්මයේ හැසිරෙන කෙනෙකුට යම් අමනුෂ්‍යයෙක් කරදරයක් කරනවා නම් හිරිහැරයක් කරනවා නම් පීඩාවක් එනවා නම් මේ විදියට සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරලා සිව්මහා මේ සතරවරම් දෙවිවරුන්ගේ මේ තියෙන තේජානු භාවයත් ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා සිහි කිරීම තුළ ඒ දෙවිවරු තමයි අර යක්කුන්ව පාලනය කරන්නේ. එතකොට මේ යක්කු බියට තැති ගැනීමටපත් වෙලා ඔන්න අර කරදර බාධා වලින් බොහෝ ප්‍රමාණයක් මග ඇරිලා යනවා. ඒ නිසා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවක ශ්‍රාවිකාව මේ ආඨානාටි සූත්‍ර දේශනාව දරා ගනිත්වා කියලා දේශනා කරනවා. ඊළඟට කියනවා ඔන්න ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔන්න එක පාරකට බේරෙන ක්‍රමයක් කිව්වා. මේ විදිහට අපි ගැන හිතන්න කියලා. දැන් ඕන තැනක ඉන්නව නේද අර නහයට අහන්න නැති අය. ඉන්නවනේ දැන් ඉස්කෝලේක නැද්ද? ඉස්කෝලේ නීති රීති වලට විරුද්ධ වැඩ කරන අය නැද්ද ඉන්නවා ඉස්කෝල ඇතුළට කුඩුගේ නයි නොයිස්කෝල යන ඇතුළට නොයේ මේ වැරදි වැඩ කරන අය ඉන්නවා ඉතින් ඒ වගේ ඊළඟට නැද්ද ගමක නැද්ද ගමේ වැරදි වැඩ කරන අය ඉන්නවා ඊට පස්සේ පොලිසියකටවත් පාලනය කරන්න බැරි දරුණු මිනිස්සු නැද්ද ඉන්නවා එතකොට රටේ නීති රීති වලටවත් පාලනය වෙන්නේ නැති මේ රටේ හමුදාවටවත් පොලිසියකටවත් මේ සිවිල් කිසිම නීතියකට පාලනය කරන්න බැරි නහයට අහන්න නැති එහෙම පිරිසක් මනුස්ස ලෝකෙත් ඉන්නවා. ඒ වගේම අමනුෂ්‍ය අතරත් ඉන්නවා කියනවා. සතරවරම් දෙවියන්ටවත් පාලනය කරන්න බැරි දෙවියෝ කියන දේවත් අහන්නේ නැති අය ඉන්නවා අමනුෂ්‍ය අතර. ඔන්න කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස යම් කිසි ඉතින් දැන් මේ විදිහට මේ දේශනාව දරාගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්ස යම් කිසි ශ්‍රාවකයෙකුට ශ්‍රාවිකාවකට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙන් කාට හරි අමනුස්සේ කරදර කරනවා මේ කියන මේ සේනා හතරෙන් යම් කිසි අමනුස්සෙක් කරදර කරනවා. ඒ කරදර කරනකොට මොකද්ද පළවෙනියට කරන්න කියන්නේ? සත්බුදුරජාණන් වහන්සේලාට මේ විදිහට දෙවිවරු වන්දනා කරනවා. ඊළඟට මේ මේ දෙවිවරු මේ මේ ආනුභාව තියෙන දෙවිවරු ඉන්නවා. ඒ සියලු දෙවිවරු බුදුරජාණන් වහන්සේට යටත් කරලා සතරවරම් දෙවිවරුන්ට කියන්න කියනවා. එතකොට මේ දෙවිවරු ඒ අයව මෙහෙවනවා. නමුත් දෙවියන් එහෙම එහෙම කියලාවත් කන්ට්‍රෝල් නැති අය ඉන්නවා පාලනය වෙන්නේ නැති. එවැනි අය යම් භික්ෂුවක් යම් ඒකේ තියෙන යම් යක්ෂණියක් හෝ යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂ පෝතකෙක් හෝ යක්ෂ පෝතිකාවක් හෝ යක්ෂ අමාත්‍යවරයෙක් හෝ ඊළඟට ගාන්ධර්වයෙක් හෝ ගාන්ධර්වියක් හෝ ගාන්ධර්ව පෝතකෙක් හෝ ගාන්ධර්ව පෝතිකාවක් හෝ ගාන්ධර්ව අමාත්‍යෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පෝතකෙක් හෝ කුම්භාණ්ඩ පෝතිකාවක් හෝ කුම්භාණ්ඩ අමාත්‍යෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පෝතකයෙක් හෝ නාග පෝතිකාවක් හෝ ඊළඟට නාග අමාත්‍යයෙක් හෝ යම් කිසි කෙනෙක් දුෂ්ට සිතකින් ඒ කියන්නේ දරුණු හිතකින් භික්ෂුවකට කරදර කරනවා මේ විදිහට තුනුරුවන් සිහි කරද්දී භික්ෂුවකට කරදර කරනවා භික්ෂුණියකට කරදර කරනවා උපාසකයෙකුට උපාසිකාවකට කරදර කරොත් එහෙම දුෂ්ට සිතකින් සතරවරම් දෙවිවරුන් විසින් ඒ අයට මුලින්ම දඬුවම් පමුණවනවා. තියෙන ඒ අයගේ තියෙන අපි ගත්තොත් සැප පහසුකම් ලබන්න තියෙන ඒවා ඔක්කොම නැති කරලා දානවා. ඒකේ තියෙනවා මේ යක්ෂයන් අතර තියෙනවා යක්ෂයන්ගේ ඒ ප්‍රදේශය තුල යක්කු විනෝද වෙන ප්‍රදේශයක් තියෙනවා. ඒකට කියන්නේ ආලක මන්දා කියන රාජධානියක් තියෙනවා. ඒ යක්ෂයන්ගේ කොටසක්. ඒ ආලක මන්දා කියන රාජධානිය තුල තමයි යක්කු වාසය කරන්න. ඔය ඉන්න යක්ෂයෝ විනෝද වෙන්න යන්නේ රාජධානයට කියනවා. ඒ ආලක මන්දා කියන රාජධානිය තුල යක්කු විනෝද වෙනවා, ක්‍රීඩා කරනවා. ඊළඟට ඒව විවාහ කිවිස ගන්න. ඒ කියන්නේ යක්කු යක්කු අතරේ විවාහ වෙන ඒවා, ඒව ඔක්කොම මේ මනුස්ස ලෝකේ වගේ මේ රාජධානී යක්ෂයෝ අතර ඒවා සිද්ධ වෙනවා. මෛස්ත්‍රවණ දෙවියන් කියනවා මේ විදිහට දෙවියන්ගේ කීම අහන්නේ නැතුව යම් කිසි යක්ෂයෙක් හෝ යම් කිසි යක්ෂයෙක් හෝ ගහන්දරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ නාගයෙක් හෝ මේ අමනුෂ්‍යයෙක් භික්ෂූන්ට භික්ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට කරදර කරොත් එහෙම මොකද්ද දන්නවද ලැබෙන දේවල් මුලින්ම ඒ අයගේ වරප්‍රසාද කපලා දානවා ඔන්න වරප්‍රසාද කපා හරින හැටි ඒ යක්ෂයන්ට ආලක මන්දහ කියන රාජධානියට ඇතුළු වෙලා සතුටු වෙන්න තියෙන වරප්‍රසාද ටික කපනවා. ඊළඟට විවාහගි විස ගන්න තහනම් කරනවා. අන්න යක්කුන්ට විවාහ වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ කරදර කරන භික්ෂුන්ට හරි භික්ෂුණීන්ට හරි උපාසක උපාසිකයන් කරදර කරන යක්කු යක්කු අතර විවාහගි විස ගනිද්දි දෙවිවරු ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒ රාජධානීව තහනම් කරනවා. ඊළඟට ඒ විතරක් නෙවෙයි අනිත් යක්කු ඒ යක්ෂයන්ට නිතර ආක්‍රෝෂ පරිභාව කරනවා බනිනවා කියනවා. දොස් කියනවා. ඒ විතරක් නෙවෙයි කියන ආවාහ විවාහ වලට ගන්නෙත් නෑ විනෝද වෙන්න දෙන්නෙත් නෑ. ඒ ආලක මන්දහා කියන රාජධානියේ අනිත් අය වගේ මේ පැම්පොකුණු වලින් ඒ නාන්න විනෝද වෙන්න ඒවට ඉඩ නෑ. අන්න ඒ වගේ ඒ අයට දඬුවම් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කියනවා එවැනි යක්ෂයන්ට දඬුවම් හැටියට ලෝහ පාත්‍ර යටිගුරු කරලා ඔළුවේ නමනවා කියනවා. ඒ විතරක් නෙවෙයි කියනවා එවැනි සත් මේ සිව්වණක් පිරිසට හිංසා පීඩා කරන අමනුෂ්‍යයන්ගේ හිස හත් කඩකට පලනවා කියන අනිත් යක්කු. අන්න බලන්න ඒ විදිහට තමයි කියන යක්කු අර තුනුරුවන් සරණ ගිය ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන්ට හිංසා කරොත් එහෙම ඒ යක්කුන් ගෙනහිල්ලා දඬුවම් කරන්නේ. ඊළඟට මේකෙදි වෛශ්වවන් දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නපුරු යක්ෂයෝ ඉන්නවා කියනවා රෞද්‍ර වූ මහා දරුණු අමනුෂ්‍යෝ ඉන්නවා කියනවා ඒ අමනුෂ්‍යෝ සතරවරම් දෙවියන්ගේ කී මහන්නේ කියලා. එතකොට විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් තුදරාෂ්ට කියන මේ සිව් මහා දිසාවල් පාලනය කරන දෙවිවරුන්ගේ කීමටවත් යටත් වෙන්නේ නැහැ. ඒ වහන්නෙත් නෑ දැන් ඔය දැන් කොච්චර නීතියක් කිව්වත් ඌෙන් අපිට වැඩක් නෑ කියලා නීති කඩනයි ඉන්නේ. ආන් ඒ වගේ සතරවරම් දෙවියන් කියන දේ අහන්නෙත් නෑ. ඒ අයගේ දෙවියන්ගේ ඒ සේනාව අර මහා බල සම්පන්න ඒ පුත්‍ර සේනාවල් කියන ඒවා අහන්නෙත් නෑ. ඒ දෙවියන්ගේ අනිත් අමාත්‍ය සේනාවල් කියන දේ අහන්නෙත් නෑ. ස්වාමීනි මෙවැනි මහා දරුණු මේ හිතුවක්කාර නහයට අහන්න නැති අමනුෂ්‍යයොත් ඉන්නවා කියලා. ඒක හරියට මේ වගේ කියන ඔන්න බලන්න උපමා වලින් පවා විස්තර කරලා දෙනවා වෛශ්‍රවණ දෙවියන්. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මගධ රාජ්‍යය කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ මේ දේශනාව කරද්දී හිටියේ මගධේ රජගහ නුවර ගිජ්ජකූට පාර්වතී. උපමාවකට අරන් මේ දෙවියෝ කියනවා ස්වාමීනි මේ මගධ රාජ්‍යයේ මේ රජතුමාට ඒ වෙනකොට හිටිය බිම්බිසාර රජතුමා මේ මගධ රාජ්‍යයේ මේ රජතුමාටවත් අවනත නැති දරුණු මිනිස්සු මේ නගරේ ඉන්නවා. රජතුමා හොරකම් කරන්න එපා හොරකම් කරොත් දඬුවම් පමුණවනවා කියලා කොච්චර කිව්වත් හොරකම් කරන හොරු ඉන්නවා මේ මගධ රාජ්‍යයේ. මිනි මරන්න එපා කීවට ඒ මිනි මරණ අය ඉන්නවා මේ මගධ රාජ්‍යයේ. වැරදි කාම සේවනයේ දෙන්න එපා මේවට දඬුවම් කරනවා කීවට ඒව කරන අය ඉන්නවා මගධ රාජ්‍යයේ. අන්න ඒ වගේ තමයි කියන රජතුමාගේ වචනේටවත් කීකරු නැති මිනිස්සු මේ මගධ රාජ්‍යයේ ඉන්නවා වගේම තමයි කියන මේ අමනුෂ්‍යයන් අතරත් සතරවරම් දෙවියන් වන අපි කියන දේවල් අහන්නේ නැති අමනුෂ්‍යයොත් ඉන්නවා කියනවා. එවැනි අමනුෂ්‍යය මොකද කරන්නේ? බුදුර ඒක කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට සතරවරම් දෙවියන් කියන දේ අහන්නේ නැති හිතුවක්කාර අමනුෂ්‍යය බැරි වෙලාවත් යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් අනුව ඒකේ දෙතන කියනවා යම් කිසි යකේ කරවකේ යක්ෂණියක් කුම්බාණ්ඩේ කුම්බාණ්ඩියක් මේ විදිහට ඒ පිරිස ගැන ඔක්කොම ගැන කියලා කියන මේ අමනුෂ්‍ය කොටස් වලින් කවරෙක් හරි ඔන්න බලන්න කියනවා ඒ අක්සු මොකද කරන්නේ පදුට්ට චිත්තෝ බික්ඛුන් වා බික්ඛුණින් වා උපාසකන් වා උපාසිකන් වා දුෂ්ට වූ සිතින් යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ ගච්ඡත්තං වා අනුගච්ඡේය. ඒ අය යනකොට අමනුෂ්‍යයත් ඒ අයත් එක්කම එනවලු. තිතං වා උපටිත්ථේය. ඒ අය නතර වෙනකොට අමනුෂ්‍යයත් ඒ අය එක්ක නතර වෙලා ඉන්නවලු. අර දරුණු යක්කෝ අර ශ්‍රාවකයෝ යනකොට ඒ අයත් එක්කම යනවා. නතර වෙනකොට ඒ අයත් එක්කම නතර වෙනවා. නිසි නිසින්නම් වා නිසි දෙය. ඒ අය ඉඳ ගන්නකොට යක්ෂයාත් ඉඳ ගන්නවා. නිපන්නම් වා උපනිපච්චේය. ඒ අය නිදාගෙන ඉන්නකොට ආමනුෂ්‍යයත් එයා ළඟම නිදාගෙන ඉන්නවා. දැන් බලන්න ඕන්න. දැන් බලන්න එතකොට අමනුෂ්‍යයන්ගේ කරදර එතකොට නැද්ද? තියෙනවා බොහෝ පිරිසකට මේ අමනුෂ්‍ය බලපෑම් තියෙන සමහර විට අමනුෂ්‍යෝ සමහර කර්මාන් රූපව අමනුෂ්‍යයන්ට පුළුවන් මිනිස්සුන්ගේ ඇඟ ඇතුළට රිංගන්න. දැන් අපේ කයවල් තුනක් තියෙනවා. එකක් තමයි ඕලාරික ශරීරය. මේක තමයි කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන මේ කයක් තියෙනවා. ඊළඟට මනෝමය කයක් තියෙනවා, සංඥාමය කයක් තියෙනවා. මේ මනෝමය කය ආක්‍රමණය කරන අමනුෂ්‍යෝ ඒක ඇතුළට රිංගලා කර්මාන් රූපෝ මනෝමය කය ඇතුළට රිංගනවා. රිංගලා මනෝමය කය ආක්‍රමණය කරනවා. ආක්‍රමණය වුණාට පස්සේ අර මිනිස්සයා ස්වරූපයෙන් පේන්න හිටියට එයා ඇතුලේ වැඩ කරන්නේ මිනිස්සයා නෙමෙයි. අමනුෂ්‍යයා. සමහර අමනුෂ්‍යය ආක්‍රමණය කරලා අමනුෂ්‍යයන්ගේ ස්වරූපයෙන්ම වැඩ කරනවා. දැන් ওই ආවේශ වෙනකොට මතකයක් තියනවද ඒ අයට? නෑ. එතකොට අමනුෂ්‍ය සම්පූර්ණයෙන්ම මතුවලා ඉන්නේ. සමහර වෙලාවට ඇඟ ඇතුළට වෙලා අමනුෂ්‍ය සද්ද නැතුව ඇතුළේ ඉඳන් ලේ ටික බොනවා. එක්ක අර ගලන හොටු ටික ලේව කනවා. කෙල ටික ගිහින් ලේව කනවා. මල මුට්ටු ටික ලේව කනවා. අමනුෂ්‍ය ජීවත් වෙන්නේ ඔහොම මිනිස්සු ඇසුරු කරගෙන මිනිස්සුන්ගේ ශරීරයෙන් ගලනේ අසුචි වර්ග කමින් බොමින් ජීවත් වෙනවා. දැන් බලන්න අර සාරිපුත්ත මාතා පේතවත්තු සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම භාව පහකට කලින් අම්ම වෙච්ච මල පිරීතියක් පෙනී ඉඳලා පිං ඉල්ලෝ බහලා ඇතින එක. සාරිපුත්ත හාමුදුරුව අහනවා ප්‍රීතිය මොනවද ඇහුව ඔය අමනුෂ්‍ය ලෝකෙ මෙච්චර කාලයක් කෑවේ බීවේ. අනේ ස්වාමීනි අපේ ආහාර තමයි කිව්වා ඔන්න දිග මේ සීට්ටුවක් වගේ එකක් කියාගෙන අපේ ආහාර තමයි කිව්වා කෙල සොටු ඊළඟට පිරිමින්ගේ මේ කාන්තාවන්ගේ ශරීර වලින් ගලන ওই අසූචි වර්ග මල මුත්‍ර ඊළඟට කියනවා ගැප් මල දරුවා හම්බෙනකොට ගලන ගැප් මල ඒව තමයි කියන අපේ ආහාර. ඊළඟට මිනි පිච්චෙද්දි උතුරලා යන උරුණු තෙල් තියෙනවා. මිනි පුච්චනකොට අර පෙන දදා උරුණු තෙල් උණු වෙලා යනවා. අන්න ඒව තමයි කියන අපේ ආහාර. කුණු වෙන මිනි වල ගලන ඕජස් ඒව ඒව තමයි ඔය අමනුෂ්‍ය ලේව කකා ඇසුරු කරගෙන කාගෙන බීගෙන ඉන්නේ. ඉතින් මේ අමනුෂ්‍යව මොකද කරන්නේ බොහෝ අය සමහරු මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ ඉන්නවා සමහරු ඇඟට ඇතුල් වෙන්න බැරි අය ඒ ඈත් එක්ක පිටින්ම යනවා. ඒ අය ඉඳ ගන්නකොට ඒ ඈත් එක්කම ඉඳ ගන්නවා. ඒ අය හිට ගන්නකොට ඒ ඈත් එක්කම හිට ගන්නවා. ඒ අය ගිහින් නිදාගෙන ඉන්නකොට එහා පැත්තෙන් ඇඳේ එහා පැත්තෙන් නිදාගෙන ඉන්නවා. තනියක් නෑ. ඉතින් කවුරු හරි ආරක්ෂකෙක් ඉන්නවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වෛශ්‍රවණ දෙවියන් කියනවා ඉතින් මේ විදිහට මේ විදිහට මේ අමනුෂ්‍යෝ සතරවරම් දෙවියන්ගේ කීම අහන්නේ නැතුව සතරවරම් දෙවියන්ගේ බලයට ඒ අනසකට නතු වෙන්නේ නැතුව හිතුවක්කාර විදිහට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලාට කරදර කරනවා නම් භික්ෂුණීන් වහන්සේලාට කරදර කරනවා නම් උපාසකයෙකුට කරදර කරනවා නම් උපාසිකාවකට කරදර කරනවා නම් මෙන්න මේ අයට මේ විදිහට අඬ ගහලා කියන්න කියනවා. දැන් අපි ගත්තොත් දැන් manuss ලෝකේ නැද්ද සාමාන්‍යයෙන් නීතියට අවනත නැති වුණාට ඊට වඩා දරුණු දෙයකට යටත් වෙන අය. දැන් සාමාන්‍යයෙන් අපි ගමු සාමාන්‍යයෙන් ඉන්න ඕන පොලිසියෙන් දැන් රටේ නීති දාලා තියෙනවා පොලිසියේ ඉන්නවා අර එහෙම ඉන්නවා. දැන් ඔන්න කසීපු පෙරන්න එපා කියනවා. ඒත් හැංගිලා පෙරන්නේ නැද්ද? ඒක කරනවා. කරන කෙනා ඕක හොරෙන් කරනවා. ඊට පස්සේ දැන් මේක නවත්තන්න දැන් රටේ නීතියට බැරි වුණාට පස්සේ කවුරු හරි ඒ පැත්තේ කවුරු හරි ලොකු හයියක් තියෙන කවුරු හරි අපි ගමු පාතාලයට සම්බන්ධ කණ්ඩායමක් හිටියා කියලා උමුන් ගිහින් කියන ඔබලා පෙරලා එහෙම අහුනොත් මරනවා ඔබලා ඔක්කොම. දැන් නවත්තන්නේ නැද්ද? ආන් ඒ වගේ දැන් සතරවරම් දෙවියන් කියන දේ අහන්න නැත්නම් යක්ෂයෝ අතර ඉන්නවා මහා බල සම්පන්න යක්කු. ඒ යක්කුන්ට බාර දෙනවා ඊට පස්සේ. ඒ යක්ෂයෝ හැබැයි තුනුරුවන් සරණ ගිය යක්කු. දැන් මේකේ තියෙනවනේ බුදුරජාණන් වහන්සේට ගරු කරන බල සම්පන්න යක්කුත් ඉන්නවා. මධ්‍යමානුභාවයක්කුත් ඉන්නවා, නීචයක්කුත් ඉන්නවා. ඒ බල සම්පන්න යක්කුන්ට අඬ ගහලා කියන්න කියනවා අයන් යක්කෝ ගන්හාති මේ අක්කා මාව අල්ල ගන්නවා. අන්න කෑ ගහලා කියන්න කියනවා මේ විදියට යමනුස්සේ කරදර කරනවා නම් ආටානාටි තින මේ විදියට කියන්න කියනවා අයන් යක්කෝ ගන්හාති මේ අකා මාව අල්ල ගන්නවා. අයන් යක්කෝ ආවිසති මේ අකා මට ආවේශ වෙනවා මගේ ඇඟ ඇතුළට රිංගනවා මට කරදර කරනවා. අයන් යක්කෝ හේඨේති මේ අකා මට හිංසා පීඩා කරනවා. පීඩා කරනවා. අයන් යක්කෝ විහෙතේති මේ යකා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ හිංසති මේ යකා මට හිංසා කරනවා. අයං යක්කෝ වීංසති මේ යක්කා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති. මේ යක්ෂයා මාව අතහැරලා යන්නේ නෑ තවදුරට මාව අල්ලගෙන මගේ පස්සෙන් මට හිංසා කර කර ඉන්නවා කියලා කියන්න කියන ඔන්න දැන් මතකද කොහොමද යකෙක් Taman එක්ක යනවනම් තමන් එක්ක ඉඳගෙන ඉන්නවනම් තමන් එක්ක නිදාගෙන ඉන්නවනම් කොහොමද කියන්නේ? ඉස්සරලා මුලින්ම කරන්න තියෙන අර සත්බුදුවරුන්ට වන්දනා කළා සතරවරන් දෙවිවරුන්ට කියනවා. ඒත් හරියන්නේ නැත්නම් දෙවිවරුන් කියන එකවත් අහන්නේ නැති යකෙක් නම් තවදුරටත් Tamanට හිංසා පීඩා කරනවා නම් මේ විදියට කියන්න කියන අයන් යක්කෝ ගන්හාති මේ යකාමාව අල්ලගෙන ඉන්නවා. අයං යක්කෝ ආවිසති මේ යකා මට ආවේශ වෙනවා මගේ ඇඟ ඇතුළට රිංගනවා මට කරදර කරනවා. අයං යක්කෝ හේඨේති මේ යකා මට හිංසා පීඩා කරනවා. පීඩා කරනවා. අයං යක්කෝ විහෙතේති මේ යකා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ හිංසති මේ යකා මට හිංසා කරනවා. අයං යක්කෝ වීංසති මේ අක්කා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති මේ යක්ෂයා මාව අතහැරලා යන්නේ නැහැ. තවදුරටත් මාව අල්ලගෙන මගේ පස්සෙන් මට හිංසා කර කර ඉන්නවා කියලා කියන්න කියන. ඔන්න කියන්නේ කාටද? ආටානාටි සූත්‍රයේ තියෙනවා ඒ කියන්න ඕනේ අයගේ නන් ටික ඔක්කොම තියෙනවා. අන්තිමට අර බල සම්පන්න තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච මහා බල සම්පන්න යක්කුන්ට අඬ ගහලා කියන්නේ කියනවා මෙන්න මේ යකා මට ඉන්න දෙන්නේ නැහැ මේක මට කරදර කරනවා මෙහෙමයි මෙහෙමයි කියලා නඩුව බාර දෙන්න කිනො කාටද? බල සම්පන්න යක්කුන්ට. ඒ අයගේ නම් කියනවා ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ කියලා කියාගෙන යන්නේ. ඉන්ද්‍ර සෝම වරුණ භාරද්වාජ ප්‍රජාපති චන්දනෝ කාමසිට නින්නිගණ්ඩු නිගණ්ඩු පනාද ඕපමඤ්ඤ දේව සුත්ත මාතලී කියන මාතලී දිව්‍ය පුත්‍ර කාගේ කවුදේ සක්‍ර දෙවියන්ගේ රියදුරා එයාටත් කියන්න කියන කතා කරලා. ඊළඟට චිත්තසේන ගන්ධබ්බ නල නලෝ රාජා ජනසෝභ සාතාගිරි හේමවත අහලා තියෙනනේ දේ අයන. සාතාගිරි හේමවත කියන යක්ෂයන්ටත් කියන්න කියන. පුන්නකෝ කරතියෝ ගුලෝ සීවකෝ මුචලින්දෝ වෙස්ස මිත්තෝ යුගනන්දෝ කියන මේ යක්ෂයන්ට මේ නන් ටික කී කී කියන්න කියනවා කතා කරලා. මේ ગાථා කීපයකින් හරි ලස්සනට මේ නන් ටික තියෙනවා ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ භාරද්වාජෝ ප්‍රජාපති මේ විදිහට මේ නන් ටික කී කී කියන්න කියනවා මේ යකා මට කරදර කරනවා මේ යකා මට හිංසා කරනවා මේ යකෙක් මට ඉන්න දෙන්නේ නැහැ මේ යකෙක් මට ආවේශ වෙනවා කියලා කියන්න කියලා. මේ නන් ටික කියලා කියපුවාම මේ මේ බල සම්පන්න යක්කු වෙනවා. ඒ ඉන්නේ මොකට Tamanට කරදර කරන්නද? නෑ. අර Tamanට කරදර කරන යකාව ඇදගෙන යන්නේ ඉන්නේ. අන්න ඒ නන් ටික කිව්වට පස්සේ මේ යක්කු ටික ඇවිල්ලා අර Tamanට කරදර කරන Tamanට හිංසා කරන Tamanගේ ඇඟ ඇතුළට සමහර විට රිංගන අර ආමනුෂ්‍යව අල්ල ගන්නවා. අල්ලගෙන මෙහි වරෙන් යන්න කියලා ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා ඔන්න දඬුවම් දෙනවා. ඊට පස්සේ ගහනවා ගහලා ගහලා අර භයානක යක්කු මූට දඬුවම් දෙනවා. ගහලා ගහලා තලනවා, පෙළනවා, ඊළඟට හිංසා කරනවා, රත් වෙච්ච යකඩ වලින් අනිනවා, ඔළුවේ පාත් අර රත් වෙච්ච භාජන නමනවා. මේ විදිහට යක්කු අතර තියෙන දඬුවම් දීලා දීලා දීලා දීලා අර යකාව හොද්දට මට්ටු කරලා තියෙනවා. අන්න දඬුවම් ටික දෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුර ධර්මයේ හැසිරෙන ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න මේ භික්ෂූන් වහන්සේලාටත් භික්ෂුණීන් වහන්සේලාටත් ගිහි ජීවිතේ ගත කරන උපාසකයන්ටත් උපාසිකාවන්ටත් මේ අමනුෂ්‍යයන්ගෙන් යම් හිංසාවක් පීඩාවක් වුණොත් මෙන්න මේක තමයි කියන ක්‍රමේ කියලා ඔන්න ක්‍රමේ කියලා දුන්නා. වෛශ්‍රවණ කියන දිව්‍ය රාජ්‍ය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ක්‍රමේ කිව්වා. මේ විදිහට කියලා ඉවර වෙලා ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ආවේ සතර දිසාවේ රැකවල් දාලා කියනවා ආවේ. මොකද දැන් මේ දිසා හතර පාලනය කරන නායකයෝ හතර දෙනා තමයි කණ්ඩායමත් එක්ක මේ ආවේ. නායකයෝ නැති වුණාට පස්සේ මේ දිසාවල් වලට වග කියන්න ඕනේ. කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස දැන් අපි ඉක්මනට යන්න ඕනේ. අපි මේ දිසාවල් වලට රැකවල් දාලා ආවේ අපිට වැඩ කටයුතු ගොඩාක් තියෙනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස මේ ටික කියලා යන්නමයි කියනවා ආවේ. ඒ නිසා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ අපට දැන් යන්න අවසර කියනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වෛශ්‍රවණ දෙවියන්ට අවසර දෙනවා. අවසර දුන්නට පස්සේ යන්නෙත් ඒ විදිහටම තමයි. සමහර යක්කු ඇවිල්ලා ඒ අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහෝම සද්ධාවෙන් පස්සෙන් පස්සට ගිහිල්ලා යනවා යන්නේ. නොපෙනී යනවා. සමහරයක් ඇවිල්ලා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ එහෙනම් ඉතින් අපි යන්නම් ආයි කොයි දිහරි හම්බෙන්නේ නැතයි කියලා ඉතින් විස්තරයක් කතා කරලා මොනවා හරි කියලා ආගියතරතුරු කියලා වන්දනා කරලා අතුරු දහම් වෙලා යනවා. සමහර යක්කු ආගිය තොරතුරු විතරක් කියලා වන්දනා කරන්න නැතුව එහෙම යනවා. සමහරු රවාගෙන යනවා. සමහරු කතාබස් නොකර එහෙම යනවා යන්නේ. මේ වැඩසටහන් වල වගේමයි. බලන්න එතකොට වෙනසක් නැහැ. ඉතින් ඒ විදිහට යනවා. ඕක තමයි දේශනාව. ඉතින් එදා රාත්‍රී මේ විදිහට මේ අමනුෂ්‍ය කොටස් ටික ගියාට පස්සේ පසුවදා උදෑසනම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදාගිජ්ජ කුට පර්වතයේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් වැඩ හිටියා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා එකතු කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියා හිටියා පින්වත් මහණෙනි ඊයේ රාත්‍රී සතරවරම් දෙවිවරු මහත් වූ යක්ෂ සේනාවක්ද ගහන්දරු සේනාවක්ද කුම්භාණ්ඩ සේනාවක්ද නාග සේනාවක්ද එක්ක ගිජ්ජකූට පර්වතේ මාලෝකමත් කරගෙන පැමිණුණා. පැමිණිලා මේ මේ විදියට කිව්වා. මේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අයට මේ ශ්‍රාවකයන්ගෙන් හිංසා වෙන්න පුළුවන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිරී පැහැදිච්ච බල සම්පන්නයක්කුත් ඉන්නවා. අපැහැදිච්ච බල සම්පන්නයක්කුත් ඉන්නවා. පැහැදිච්ච මධ්‍යමානුභාව ඇති යක්කුත් ඉන්නවා. අපැහැදිච්ච මධ්‍යමානුභාව ඇති යක්කුත් ඉන්නවා. පැහැදිච්ච නීචයක්කුත් ඉන්නවා අපැහැදිච්ච නීචයක්කුත් ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිරි අපැහැදෙන්න හේතුව තමයි කියලා දෙවියෝ කිව්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සිල් රකින්න කියනවා. නමුත් යක්කු දුස්සීලයි. ඒ නිසා මේ යක්කු බුදුරජාණන් වහන්සේට වෛර කරනවා. දැන් කාටද මේ කියලා දෙන්නේ? භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පහවදා කට්ටි එකතු කරලා කියනවා ඊ රාත්‍රී වෙච්ච දේ. ඒ නිසා එවැනි අපැහැදිච්ච බල සම්පන්න හෝ මධ්‍යමානුභාව හෝ නීච හෝ යක්ෂයෙක්ගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට යම් කාදරයක් පීඩාවක් හිංසාවක් වෙනවා නම් මුලින්ම සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන්න සතරවරම් දෙවිවරු සත්බුදුරුන්ට වන්දනා කරනවා නිරන්තරයෙන් වන්දනා කරලා ඒ ඒ සතරවරම් දෙවිවරු තමයි උතුරු දිසාව, නැගෙනහිර දිසාව, බටහිර දකුණ කියන මේ සිව් දිසාවල් වලට අධිපති භාවයේ දරාගෙන යක්ෂ, නාග, කුම්බණ්ඩ, ගහාන්දර්ව කියන මේ සීනා පාලනය කරන්නේ. ඒ අයට මක් කතා කරලා කියන්න කියන මේ විදිහට මේ යකෙක් මට හිංසා කරනවා ඒ වගේ කිව්වට පස්සේ සමහර විට ඒ දෙවියන්ගේ කීමහණ යකෙක් නම් අයින් වෙලා යන්න පුළුවන්. නමුත් සතරවරන් දෙවියන් කියන දේවත් අහන්නේ නැති නහයට අහන්නේ නැති යකෙක් නම් ඒත් කරදර කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කියන්න කියනවා කතා කරලා මේ යකා මට කරදර කරනවා මේ යකා මට හිංසා කරනවා මේ යකා මට ඉන්න දෙන්නේ නැහැ මේ විදිහට අයන් යක්කෝ ගන්හාති අයන් යක්කෝ හිංසති අයන් යක්කෝ විහිංසති මේ විදිහට කතා කර කර කතා කර කර කියන්න කියනවා මහා බල සම්පන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච යක්ෂයන්ට. ඒ අය තමයි ඔය ඉන්ද්‍රෝ, සෝමෝ, වරුණෝ කියලා නම් ගොඩාක් කියනවා. ඒ යක්ෂවරුන්ට කියන්නේ කියලා මේ විදිහට අර කලින් රාත්‍රී වෛශ්‍රවණ දෙවියන් කියපු කතාව බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින්ම පසුවදා භික්ෂූන් වහන්සේලාට සම්පූර්ණයෙන්ම කියලා දුන්නා. කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ දේශනාව මේ විදිහටම දරා ගන්න කියලා. අනාගතේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට මේ අමනුෂ්‍යයන්ගේ යම් කිසි හානියක් පීඩාවක් තියෙනවා නම් මේ දේශනාවේ විදිහට ඒ ඒ දෙවිවරු සිහි කරලා මේ විදිහට කරන්න කිව්වා. එතකොට ඒව මග ඇරිලා ආරක්ෂාව සැලසෙයි කියලා කියා හිටියා. දැන් බලන්න එතකොට අපට වැදගත්ද නැද්ද? වැදගත්. හරියට තියෙනවා මේ අමනුෂ්‍ය ප්‍රශ්න. හරියට තියෙනවා. හරියට දැන් අපි ගත්තොත් ওই ගොඩක් සාමාන්‍ය ඔය අමනුෂ්‍ය ගැන කතා කරත් එහෙම ප්‍රශ්න එවන්න කිව්වොත් එහෙම 100ක් ආවොත් 90ක් තියෙන අමනුෂ්‍යයන් කියනවා. ඇයි? ඒවා හරියට තියෙනවා. ඉතින් මේකට විසඳුම මොකද්ද කියලා දන්නේ නැහැ. බලන්න දැන් රතන සූත්‍ර දේශනා කරියයි. විශාලා මහනුවර ඇති වෙච්ච රෝග බිය දුර්භික්ෂ අමනුෂ්‍ය අන්න එතනටත් ලිංගලා මනුෂ්‍යෝ විශාලා මහනුවරටත් ඇතුල් වෙලා විශාල ව්‍යසනයක් කරන්න පටන් ගත්ත අමනුෂ්‍යෝ එතකොට රතන සූත්‍රයේ ආනුභාවයේ ඒ අමනුෂ්‍යෝ ඒ පැලාතම දාලා දුවන්න පටන් ගත්තා එතකොට ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අනුව කටයුතු කරනවා නම් මේ අමනුෂ්‍යයන්ගෙන් බේරෙන්න නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැතුව අපි අමනුෂ්‍යයන්ගෙන් බේරෙන්න තවත් අමනුෂ්‍යය ළඟට යනවා. දැන් මේ දේශනාවට විදියනේ තව කොයි හරි දේවාලයකට ගිහින් කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කබලෙන් ලිපට වැටුණා වගේ. ඊට පස්සේ අතන ඉන්න යමනුෂ්‍යෝ ටිකට අහු වෙනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්මයේම පිහිටලා ධර්මයේම දියුණු කරමින් අමනුෂ්‍ය විපත් වලින් කරදර වලින් බේරෙන්න උත්සාහ කරා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා ගොඩාක් තියෙන මේ අමනුෂ්‍යයන්ගෙන් බේරෙන්න පුළුවන්. ඒ බේරෙන්න තමන් තුළ යමක් ගොඩ නගන්න ඕනේ. ආධ්‍යාත්මය තුළ යමක් ගොඩ නගලයි බේරෙන්න තියෙන්නේ. එහෙම නැතුව පූජා වට්ටියක් දීලා පගාවක් දීලා රුපියල් 50ක් 100ක් තියලා දීලා ඊට පස්සේ මොකක් හරි පුලුටු ටිකක් තියලා කුකුලෙක් දීලා ලේ ටිකක් දීලා ඔහොම පුළුවන්ද? එහෙම බෑ. බේරෙන්න තියෙන්නේ Taman තුල ආධ්‍යාත්මයේ දියුණු කරලා. දැන් බලන්න බුදුරජාන් වහන්සේ වදාලා මෛත්‍රී භාවනාව වඩන්න කියලා. මෛත්‍රී ආනිසංස හැටියට මොනවද පෙන්වන්නේ? දේවතා රක්කන්තේ අන්න මෛත්‍රී වඩන කෙනාව දෙවිවරු රකින්නවා. දෙවිවරු කියන්නේ දේවාල වල ඉන්න දෙවිවරු නෙමෙයි. මේ සම්මාදිට්ඨික දෙවිවරු. මේ සතරවරක් දෙවිවරු, ශාක්‍ර දෙවියන්, ධර්මයේ හැසිරෙනකොට ආරක්ෂා කරන දෙවිවරු. ඊළඟට අමනුස්සානම් ප්‍රියෝ හෝති අමනුස්සයෙක්ගෙන්වත් කරදරයක් හිංසාවක් පීඩාවක් වෙන්නේ අමනුස්සයන්ටත් එයා ප්‍රියශීලී කෙනෙක් බවට පත් වෙනවා. අමනුස්සය හිංසා කරන්නේ ඊළඟට තව දේශනාවක් මට මතක් වුණා කුල සූත්‍රය කියලා තියෙන. මම කියලාත් ඇති ඔබට. කුල සූත්‍රය කියලා තියෙන ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇඟ ඇතුළට රිංගන අමනුෂ්‍යයෝ ඉන්නවා සමහරවල්. ඒ අමනුෂ්‍යයෝ උනත් රිංගන්නේ මෛත්‍රියක් වැඩිච්ච නැති සීලයක් නැති කෙනාගේ ඇඟට තමයි අමනුෂ්‍යෙක් රිංගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රිය දියුණු කරපු නැති කෙනාගේ ජීවිතේ කාන්තාව වැඩිපුර ඉන්න කයක් වගේ කියනවා. ඒ කාලේ හොරු පයින්නේ එකපාරට ජනේලෙ කඩලා හොරා පයින්නේ ඇතුළට. මොකද්ද කරන්නේ? ලීයක දවටලා මුට්ටියක් දානවා ඇතුළට. ඒ මොකටද? ගෙදර අයට උයාගෙන කන්නද? තෑග්ගක් දී. ඒ තමයි දැන් ගෙදර ඇහැරලා හිටියොත් එහෙම ගහනවා හැංගිලාවක් කොහත්. ගහන්නේ මොකේද? මුට්ටියට වදින්නේ. ගෙදරයි නැකිටලද කියලා බලන්න තමයි ඉස්සෙල්ලා මුට්ටියක් දාන්න හිතන්නේ මේ ඔළුව දැම්ම කියලානේ කරුවලේ. ඒතර ගහන එක ඔළුවට නෙමෙයි වදින්නේ මුට්ටියට. ඉතින් ඒ මුට්ටිය දාලා හොරකම් කරන හොරු ඉන්නවා. ලීයේ දවටලා. එවැනි හොරු කාන්තාව වැඩිපුර ඉන්න ගෙවල් වලට කිසි බයක් සැකක් නැතුව ඇතුල් වෙනවලු. බුදුරජාණන් වහන්සේ වදාළ අමනුෂ්‍යත්වය වගේ තමයි. මෛත්‍රියක් දියුණු කරපු නැති සීලාදී ගුණධර්ම වඩපු නැති අයගේ ශරීරවලට අමනුෂ්‍ය ඊටාම ඉක්මනින් ඇතුල් වෙනවා. ඒ අමනුෂ්‍යයන්ට කිසි කරදරයක් නැතුව ඇතුල් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා පිරිමි වැඩිපුර ඉන්න ගෙදරකට කවදාවත් හොරු මුට්ටිය දාන්නේ නැහැ. නිතරම බයක් තියෙනවා. දැන් මේක බැරි වෙලාවත් දැන් බලමු පිරිමි 7-8 දෙනෙක් ගියක් ඇතුළේ ඉන්න. ඔය කෙට හොරි පයින්න බය බය නැතුව පනිනවද? නෑ බයයි මේ කොහෙන් හරි කවුරු හරි නැගිට වුණොත් මේක ඇතුළේම අපිව ගහලා මරයි. මොනවා හරි මේ වගේ ලොකු බයක් තියෙනවා. ඒ නිසා එහෙම ලේසියකින් ඇතුල් වෙන්නේ නැහැ. ලොකු බයෙන් ඉන්නේ. අන්න ඒ වගේ කිව්වා මෛත්‍රිය දියුණු කරපු කෙනාට සීලාදී ගුණධර්ම දියුණු කරපු කෙනාගේ ඇඟට අමනුෂ්‍ය ඇතුල් වෙන්නේ බයයි අමනුෂ්‍ය එයා ළඟින් යන්නේ බයෙන් යන්නේ. අන්න ඒ නිසා තමන් තුල ආධ්‍යාත්මේ දියුණු කරගෙන හරියට සීල් රකින්න මෛත්‍රී භාවනාව හොඳට දියුණු කරගන්න ඔය අමනුෂ්‍යන්ගේ කරදර බාධා තියෙනවා නම් හොඳට මෛත්‍රියම වඩන්න. මෛත්‍රී භාවනාව දියුණු කරගන්න මේ වගේ භාවනා කරගෙන යනකොට Taman තුල හොඳට ಗುಣධර්ම වැඩෙනකොට යා මිනිස්යන්ට රින් ගන්න කරදර කරන්න දැන් මේකේ තියෙන්නේ Taman යනකොට Taman එක්ක යන්න තමන් හිටගෙන ඉන්නකොට තමන් එක්ක හිටගෙන ඉන්න. තමන් නිදාගෙන ඉන්නකොට තමන් ළඟ නිදාගෙන ඉන්න. ඒකේ අමනුෂ්‍යයන්ට ඒව කරන්න බෑ ඊට පස්සේ. අමනුෂ්‍යය ආවත හැරලා යනවා. ඉතින් මේ අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න අදත් තිබුණා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබුණා අදත් තියෙනවා අනාගතේ ඕක ඊට වඩා එන්න එන්න වැඩි. මොකද අනාගතේ වැඩි වෙන්නේ. අධර්ම රාගයෙන් යුක්ත වෙන සමාජයක් අනාගතේ තියෙනවා. විෂම ලෝභයෙන් යුක්ත වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් එන්න වර්ධනය වෙනවා. මහා සාල සූත්‍ර බුදුරජාණන් වහන්සේ වදාළ අධර්ම රාගයේ වර්ධනය වෙනකොට විෂම ලෝභයේ වර්ධනය වෙනකොට මිත්‍යා දෘෂ්ටිය වර්ධනය වෙනකොට ඒවා වැඩෙන්න වැඩෙන්න අමනුෂ්‍යෝ විශාල වශයෙන් ඇවිල්ලා මිනිස්සු අතර අරක් ගන්නවා. අමනුෂ්‍යෝදුර වැඩි වෙනවා විශාල වශයෙන් මිනිස්සු මරණයටපත් වෙනවා. මෙවැනි ඒවා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔය අමනුෂ්‍ය පීඩා අමනුෂ්‍ය වැහිච්ච ඒවා තමයි භික්ෂුන් වහන්සේලාට කරදර කරපුවා මේ වගේ සිදුවීම් හරියට තියෙන. ඒ නිසා මේකෙන් අපි එකක් තේරුම් ගන්න ඕනේ අපට ධර්මයේ තුල පිහිටලා ගැලවෙන්න පුළුවන් මේ අමනුෂ්‍ය වදුරු වලින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ සමාජය තුල අපි යමක් කරනකොට දැන් ඔබ ගම ඔබ හොඳ වැඩක් කරනවා. ඒ හොඳ වැඩක් කරනකොට බණ භාවනා කරනකොට ඉස්සල්ලාම ඔය නිකන් සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන හිටපු කෙනෙක් ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නකොට සමහර විට එයාට කරදර බාධා වැඩි වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? මෙන්න භාවනා කරන්න කියලා පටන් ගන්නවා බණ අහනවා මෙන්න gedara ප්‍රශ්න. කු නෝන ඇවිස්සීලා වෙනදට වඩා නෝන බනිනවා දැන්. ඒක උන්න ලෙඩ වෙලා ළමෙක් ලෙඩ වෙනවා. ඒක භාවනා කරන්න ඉඳගත් වෙලේ ඉඳන් ඔළුවේ කැක්කුම කාලාන්තේ ගීදර මේ අහල පහල යන ප්‍රශ්න රටේ නැති ප්‍රශ්න මෙහෙම ඒවා නැද්ද? එහෙම තියෙන. එහෙම වෙන්නේ දැන් අපි ගත්තොත් ඒක සාමාන්‍ය මේ ලෝකේ තියෙන ස්වභාවය බොහෝ දෙනෙක් ඇසුරු කරගෙන මේ අමනුෂ්‍ය කොටස් ඉන්නවා. ඒ අය බණ භාවනා කරලා ධර්මයේ දියුණු කරගෙන ಗುಣධර්ම වඩනකොට අර අමනුෂ්‍යයන්ට ඒ අය ඇසුරු කරගෙන ඉන්න බෑ. උන් මොකද කරන්නේ? උන් කරදර කරලා මේක වළක්වන්න හදනවා. ඇයි උන්ට ඉන්න බෑ. ඒවට මනසෙන් වැටෙන්නේ නැතුව කාගෙන භාවනා කරගෙන සිල් රැකගෙන ಗುಣධර්ම වඩාගෙන ටික දවසක් යද්දී උන් අතහැරලා දාලා යනවා. ඇයි උන්ට ඉන්න බෑනේ. කරදර කරලා මේක නවත්තන්න හැදුවා හරියන්නේ නැහැ. ඉන් ඊට පස්සේ අතෑරලා වෙන කවුරු කවුරු හරි හොයාගෙන යනවා. ඊට පස්සේ ಗುಣධර්ම දියුණු කරගෙන දියුණු කරගෙන යද්දී හොඳට ಗುಣධර්ම වැඩෙද්දී ඒ අයට හිතපු නැති විදියට සමහර විට උදව් පදව් ලැබෙනවා. එහෙම වෙනවා. සමහර විට යමක් හිතුවනම් සමහර විට ඒක ඉෂ්ට වෙනවා. ඒ වගේ උදව් කරන අය ලං වෙනවා. ඒ කවුද? ඒ ඉෂ්ට දේවතාවරු. ඒ අයට උදව් කරන්න පටන් ගන්නවා. අර අමනුෂ්‍ය ලං වෙලා ඉන්නකම් කවදාවත් දෙවිවරු ඒ අය දිහා බලන්නේවත් ලං වෙන්නේවත් නෑ. ඒ අය ಗುಣධර්ම දියුණු කරනකොට අමනුෂ්‍ය ඒ අයගෙන් ඈත් වෙනකොට තමයි ඒ අයට දෙවිවරු උදව් කරන්න පටන් ගන්නේ. දැන් බලන්න දුටු ගැමුණු රජතුමා. දුටු ගැමුණු රජතුමා කවුද දුටු ගැමුණු රජතුමාට උරුවන් වයසය හදන්න උදව් කරේ ගොඩක්. දෙවිවරු දුටු ගැමුණු රජතුමාගේ භාණ්ඩාගාරයට අරක් ගත්ත දිව්‍යාංගනාවක් හිටියා. ඒ ඒ දිව්‍යාංගනාව නිතර විමානයක් හදාගෙන හිටියේ දුටුගැමුණු රජතුමාට අර පවන් සලන, චාමර සලන ලොකු වටහත්තක් වගේ එකක් තිබුණා. ඒ දුටුගැමුණු රජතුමාගේ සිංහාසනය ළඟ. එතන තමයි මේ ස්වර්ණමාලි කියන ඒ දිව්‍යාංගනාව විමානයක් හදාගෙන හිටියා. දුටුගැමුණු රජතුමා කල්පනා කරනවා අනේ මේ තරම් විශාල චෛත්‍යයක් මං හදන්නේ කොහොමද? මේකට කොහොමද gadol හොයන්නේ කියලා කල්පනා කරා. අන්නේ හිතන සිතුවිල්ලේ සැනින් අර දිව්‍යාංගනාව පටස් ගාලා ගිහින් සක්‍ර දෙවියන්ට කියනවා දුටුගැමුණු රජතුමා චෛත්‍ය හදන්න gadul හොයන්නේ කොහොමද කියලා පසුතැවිල්ලෙන් ඉන්නේ කියලා. සක්‍ර දෙවියෝ ඒ වෙලාවේම විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට ඒක බාර දුන්නා. මෙන්න සතියකින් විතර පස්සේ වැද්දෙක් එනවා මාලිගාවට. රජතුමනි ආන් අර අසවල් පැත්තේ වනාන්තරේ එකක් පිරෙන්න gadol කීවා. මහා gadol ගොඩක් තියෙනවා කිව හිතාගන්න බෑ කිව කවුරු ගෙනත් දාලාද කවුරු හදලාද කියලා කැලෙන් එකයි කිව gadol. රජතුමා ගිහින් බැලුව රජතුමාට හරීම සතුටුයි. මේ gadol ටික රුවන්වැලි සෑයට මං යොදවනවා කියලා ඔන්න රජතුමා තීරණය කළා. ඉතින් සතුටින් හිටියා. ආයි දවසක් රජතුමා සිංහාසනේ වාඩි වෙලා කල්පනා කරනවා දැන් රුවන්වැලි සෑය හදන තැනට ගොඩාක් ඈත මේ gadol මවලා තියෙනවා. මේ යුද්ධයක් කරලා මේ මිනිස්සු හරීම වෙහෙසටපත් වෙලා ඉන්නේ. කොහොමද මම මේ මිනිස්සු ලව්ව මේ gadol ටික අද්දවන්නේ කියලා ඔන්න දැන් දුටුගැමුණු රජතුමා කල්පනා කරා. ඒ සැනින් අර දිව්‍යාංගනාව මේක ගිහින් කිව්වා. මෙන්න පහුවදා බඳුරු ගඩොල් ටික රුවන් වැලි සෑය ළඟට. ඇදපු කෙනෙක් නැත. අන්න බලන්න. ඊට පස්සේ කල්පනා කරනවා මේ චෛත්‍යයේ ධාතු ගර්භයේ ආලෝකමත් කරන්න මණික් ගල් මට ලැබෙනවා නම් මෙන්න බලපුවහම මිරිස් ගල් වගේ විශාල මණික් ගල් හතරක් මතුවනවා. මුතු ලැබෙනවා නම් හොඳයි කියලා ඉත බලපුවාම මෙන්න ටික දවස් සතියකට විතර පස්සේ මේ මුහුදු යන මිනිස්සු වගේක් ඇවිත් කියනවා රජතුමනි හිතා ගන්න බෑ කියලා විරලේ එකක් පලාත මුතු පබළු ගොඩ ගහලා කිව්වා. ආයි කට්ටියක් ඇවිල්ලා කිව්වා අන්න වෙලක පිරෙන්න රත්තරන් කිව්වා. රිදී මතු වෙලා කිව්වා. රිදී ගමින් කණ්ඩායමක් ඇවිල්ලා කිව්වා රජතුමනි රිදී මතු වෙලා කිව්වා වෙලේ අඟල් ගානක් රිදී කිව්වා. අන්න බලන්න. එතකොට ඒ විදිහට උදව්පකාර කරන්න දෙවුරු අපට ලංවෙනවන ලංවෙන්නේ අපි ගුණධර්ම දියුණු කරොත් විතරයි. එහෙම නැතුව කිසිම ක්‍රමයකින් දෙවි කෙනෙක්ගේ පිහිටක් ආරක්ෂාවක් රැකවරණයක් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සැබෑ ලෙසම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබන්න නම් දැන් බලන්න අර සක්‍ර දෙවියෝ. සක්ක සංයුත්තේ තියෙනවා සක්ක නමස්ස කියලා දේශනාවක්. සක්‍ර දෙවියෝ දවසක් වෛජයන්ති කියන දිව්‍ය ප්‍රාසාදයෙන් පහළට බැහැලා මනුස්ස ලෝකෙට වන්දනා කරනවා. මාතලී කියන රතාචාර්යවරු අහනවා ඔබ වහන්සේ දෙදෙව්ලෝට අධිපති මේ තරම් බල සම්පන්න ඔබ වහන්සේට සතරවරම් දෙවියොත් වඳිනවා. එහෙව් ගුණ සම්පන්න තේජස් තියෙන සක් දෙවිඳුනි කාට දහන ඔබ වහන්සේ වැන්දේ. ඒ වෙලේ කියනවා මාතලී මේ manuss ලෝකේ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන ස්වාමීන් වහන්සේලා. ඒ අයටයි කියන මම මේ මගේ පළවෙනි নমස්කාරය. ඊළඟට කියනවා ගාථාකින් යේ ගහට්ටා පුඤ්ඤ කරා. පින් දහම් කරන ගහට්ටා කියන්නේ ගිහි ජීවිතේ ගත කරන. සීලවන්තෝ උපාසකා. සිල්වත් උපාසකයෝ ඉන්නවා. ධම්මේන ධාරම් පෝසෙන්ති. ඒ අය ධාර්මිකවයි ජීවත් වෙන්නේ ධාර්මිකව අමුදරුව පෝෂණය කරනවා. තන් නමස්සාමි මාතලි මාතලි දෙවනි වතාවට මං වැන්දේ ඒ අයට කියනවා. එහෙනම් සක්‍ර දෙවියෝ පවා දෙවිවරු පවා වඳිනවා. manuss ලෝකේ ඉන්න සිල් රකින, පින් දහම් කරන, තිසරණේ පිහිටපු ධාර්මිකව ජීවත් වෙන ගිහි ශ්‍රාවකයන්ට. ඒ නිසා දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්න පුළුවන් උදව්පකාර ලබන්න පුළුවන් මේ අමනුෂ්‍යයන්ගේ යම්කිසි පීඩාවක් කරදරයක් ඕදුරක් තියෙනවා නම් ඒව ඔක්කොම නැති කරගන්න පුළුවන් ධර්මයේ හැසිරීම තුළ. ඒ නිසා තමන්ගේ ජීවිතේට මේ ලැබිච්ච මොහොතේ මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ දැන් බලන්න ওই අමනුෂ්‍යය හැටියට ඉන්නේ කවුද ඔය? කරදර කරන්නේ ඔය ඔය වද දෙන්නේ ඔක්කොම කවුද ඔය? අමුතු කොටසක්ද? ඔයත් මේ අපි වගේම මේ වැහි හිටපු අය. සමහර මේ මනුස්ස ලෝකවල හිටපු අය එක්ක ධර්මයට බැන බැන ගියපු අය ධර්මයට නිඳා කරපු අය පෞකාර ජී සමාජයට භාවනා කරන්න කිව්වම බනිනවා අපිට තව කල් තියෙනවා උඹල උඩින් යන්නද හදන්නේ අර මේ කියලා ඔය බැනපු අය තමයි ඔය යක්කු වෙලත් භාවනා කරන අයට කරදර කරන්නේ එතකොට මනුස්ස ලෝකෙම ඉඳලා ඒ ගිය අය තමයි ඒ නිසා දැන් මනුස්ස ලෝකේ ඔබ භාවනා කරන්න හදනකොට gedara අයගෙන් කරදර නැද්ද? තියෙනවා. ඒ වගේම තමයි අමනුස්සයෙක් කරදර කරනවා. ඒ නිසා ධර්මී පිහිටලා ධර්මී තුලින්ම දැන් බලන්න මේ දේශනාව මහා අනුභව සම්පන්න දේශනාවක්. කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් මේ බුදුරජාණන් වහන්සේගේ ආටානාටි දේශනාවේ ආනුභාවය පිළිගත්තා. ඉතින් ඒ නිසා මේ ආඨානාටිය දේශනාවේ ඒ බුද්ධානුභාව බලයෙන් ඒ සතරවරම් දෙවිවරුන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් මේ පින්වත් සියලු දෙනාට යම්කිසි අමනුෂ්‍යයෙක්ගේ කුම්භාණ්ඩයේක යක්ෂයෙක්ගේ නාගයෙක්ගේ ගාන්ධර්වයෙක්ගේ බලපෑමක් කරදරයක් බාධාවක් හිංසාවක් තියෙනවා නම් ඒ සියල්ල දුරු වෙලා උතුම් වූ ධර්මාවබෝධය ලැබීමටම වාසනාව උදා වේවා